ඒ නිසා ඒ වගේ අවස්ථාවකදී අපි සිහිනුවණින් ධර්මාශ්‍රවණය කරලා ඒ ධර්මයේ කරගත් ධර්මයේ අනුකූලව ජීවිතය පවත්වමින් තමන් බලාපොරොත්තු වන අධිකම ඥානයකින් සසරේදී නිවන් අවබෝධ කරගන්න හිත ඇති උතුම් අවස්ථාවකටයි දැන් අපි සෝදානම් වන්නේ දේශනා කරන දේශකයන් වහන්සේටත් නිවන් දොරටුවක් විවුර්ත වෙන ශ්‍රවණය කරන සංඝනාටත් නිවන් දොරටුවක් විවුර්ත වෙන වටිනා පුණ්‍ය ක්‍රියාවක් තමයි දස පුණ්‍ය ක්‍රියාවකින් සිදුවෙන ධර්ම ශ්‍රවණමය උතුම් කුසල ලබන මේ වගේ අවස්ථාවකට අපි ජීවිතයේ යම් යම් අවස්ථාවලදී අපි අවධානය යොමු කරනවා යොමු කරන වාරයක් පාසාම මෙලව සැනසුමට හේතු වෙන, පරලොව සුගතියට හේතු වෙන, සාන්ත නිවනට හේතු වෙන දහම් කරුණු වලින් අපේ සිත පෝෂණය කරගෙන වාසනාවන්ත ජීවිතයක් ගත කර ගන්නට අපට ඒකාන්ත වශයෙන්ම උපරිස්තේ වෙනවා උපකාර වෙනවා එනිසා දැන් මේ අවස්ථාවේ අපි මාතෘකාවකින් සබාගත්තේ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ මේ ජීවිතයේහි ඉතා වටිනාම ශ්‍රේෂ්ඨ සුන්දරත්වයක් ගෙනහර දක්වන වටිනා ගුණයක් තමයි සුගත ගුණය. සුගත ගුණය පිළිබඳව අනුශාසනාවක් පැවැත්වීම නිසායි. බුදුරජාණන් වහන්සේගේ සුන්දරත්වය සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ නමක් හැටියට අන්තිම ආත්ම භාවයේදී මෙලව උපන් අවස්ථාවේ පටන් අනුපාලිතේසු පරිනිර්වාණය දක්වා සමන් වහන්සේගේ ජීවිතය ඉතාමත්ම සුන්දරයි. මෙවැනි සුන්දර ජීවිතයක් මේ මුළු ලෝක ධාතුවේ කිසිම කෙනෙක් ලැබුවේ නැහැ. එවැනි සුන්දර ජීවිතයක් ගත කරපු උත්තමයන් වහන්සේට තමයි සුගතයන් වහන්සේ කියලා කියන්නේ. සුගත කියලා කියන්නේ සුන්දරත්වය. මේ සුන්දරත්වයෙන් තමයි තමන් වහන්සේ පාරමී ශක්තිය මුදුන්පත් කළේ. ඒ නිසා සුගත තථාගතයන් වහන්සේගේ උතුම් ගුණය සිහිපත් කරනකොට ශෝබන ගමනින් නිවන් ගමන ගත කරපු නිසා සුගතයන් වහන්සේ කියලා කියනවා. සුන්දර වූ නිවනට ගමන් ගත් නිසා සුගතයන් වහන්සේ කියනවා. සතර මඟ නැණී නැසූ කෙලෙතුන් නැවත නූපද වෙමින් ගමන් ගත් නිසා සුගතයන් වහන්සේ කියලා කියනවා. අන්තර්දේ වර්ජිත මාර්ගික ප්‍රතිපදාවෙන් ගමන් ගත් නිසා සුගතයන් වහන්සේ කියලා කියනවා. මනා දහම් දෙසුමින් නිවනට ගමන් ගත් නිසා සුගතයන් වහන්සේ කියලා කියයි. මෙන්න මේ අර්ථවලින් සමන්නාගතයි සුගතයන් වහන්සේගේ ජීවිතය. එනිසා අපි සිහිපත් කළේ සුන්දරත්වයෙන් ජීවිතයක් ගත කරපු උත්තමයන් වහන්සේ නමකගේ තියෙන වටිනාම අවස්ථාව තමයි මේ අවස්ථාව. එවැනි ධර්මයක් අහන අවස්ථාව. දැන් අපි නෙවෙයි කෙනා කතා කරනවා මට සුන්දර ජීවිතයක් ලබන්න ඕනේ කියලා. සුන්දර ජීවිතයක් ලබන්න නම් අපි ආදර්ශයවත් ජීවිතයක් වශයෙන් උපදෙස් ලබන්න ඕනේ ආදර්ශයේ ගන්න ඕනේ වෙන කාගෙන් දේවත් සුන්දරත්වෙ නෙමෙයි අපේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තියෙන සුන්දරත්වය. ඒ වගේම පාරමී ජීවිතයේ තියෙන සුන්දරත්වය. මේක තමයි සුගතයන් වහන්සේ ආපෝ ගමන. එනිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සෝබන ගමනකින් ගමන්ගත් නිසා සුගතයන් වහන්සේ කියලා සඳහන් කළා. මොකද මේ සෝබන ගමන. දැන් අදත් ගොඩාක් දෙනෙක් සෝබන ගමන් යනවා. එවැනි සෝබන ගමනක් නෙවෙයි අපේ සරුවත් රාජෝත්තමයන් වහන්සේ ගමන් ගත්තේ. මෙතන සෝබන කියලා කියන්නේ යහපත් කියන අර්ථය. අන්නේ යහපත් අර්ථයෙන් කියවෙන වටිනා සූත්‍ර පාඩමින් තමයි භාග්‍යතුන් වහන්සේ මේ පැහැදිලි කළේ. කතමාසුසා භික්කවේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන අභිසම්බුද්ධා සුගත තථාගතයන් වහන්සේ මෙලුම් පිළිවෙලින් සම්මා සම්බුද්ධත්වයට ගමන් ගත්තා. චක්කු කරණී ඥාන කරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සම්වත්තති. ඒ වගේම සුගතයන් වහන්සේ බුද්ධත්වයේ ලබනකොට අක්කුසේ ලැබුවා ඒ වගේම නුවණස පහළ කරගත්තා කෙලෙස් පවන වීදියෙන් යුක්තව චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කර ගැනීමට ඒ තුන මාර්ගය තමයි අයමේව හරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සීලං. ඒ කායන මාර්ගය තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ මාර්ගාංගාට මෙන්න මේ මාර්ගාංගාටයි සෝබන ගමන කියලා කියන්නේ. සර්වඥයන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයේ පිහිට පාරමී ධර්මයන් මුදුන්පත් කරන අවස්ථාවේදී තමන් වහන්සේ ගමන් ගත්තේ සම්මා දිට්ඨියෙන් යුක්තව ගමන් ගත්තා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පාරමී ශක්තිය මුදුන්පත් කරන කාලය තුල අන්ලක්ෂ 12000 27 නමකගෙන් ලැබਿੱච්ච සාසනික කාර්මික පිහිට නිසා තමන් වහන්සේට පුළුවන්කම තිබුණා සම්මා දිට්ඨි ප්‍රඥාවෙන් පාරමී පුරන්න. කර්මඵල විශ්වාසයේ හිතේ දරාගෙන බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ ගිහින් සුවසේ පාරමී ශක්තිය මුදුන්පත් කර ගැනීමේ වාසනා ශක්තිය මතයි සර්වඥන් වහන්සේ පාරමී මුදුන්පත් කරගෙන ලෞතුරා බුද්ධත්වයේ පිණිස ගමන් ගත්තේ. ඒකයි සම්මා දිට්ඨියෙන් යුතුව ගමන් ගත්තා කියලා. ඒ වගේම සම්මා සංකම්පයෙන් යුක්ත වාසය කළා ගමන් ගත්තා. සෑම මොහොතක් පාසාම නෙක්ඛම්ම සංකල්පනාවෙන් කාර්මී පිළිවන් සෑම මොහොතක් පාසාම අව්‍යාපාද සංකල්පනාවෙන් කාර්මී පිළිවන් සෑම මොහොතක් පාසාම අහිංසා සංකල්පනාවෙන් කාර්මී පිළිවන් මේ සංකල්පනා තුළ කොසතාණන් වහන්සේ කාර්මී මුදුන්පත් කරගයි සුන්දර වූ නිවනට ගමන් ගත්තේ ඒ වගේම සර්වඥයන් වහන්සේ බෝසත්ත්ව කාලයේදී සම්මා වාචා කියන මාර්ගාංගය සම්පූර්ණ කරා. බොබින් වෙන්ුණා, කේලමින් වෙන්ුණා, ඉස්වකණින් වෙන්ුණා, පස්වකණින් වෙන්ුණා. මේ වචන හතරෙන් වෙන් වෙලා නිහතමානීව සත්‍යවාදී කරුණාවර මෛත්‍රී සහගත සිටින් සුවසේ පාරමී සත්පූර්ණ කරමින් ලෝකුණා බුද්ධත්වයේ පිණිස ගමන් ගත්තා. සම්මා සම්මාන්තේ යුක්තෝ වාසය කළා ගමන් ගත්තා කාණගත අදත්තාදාන කාමීසු මිච්ඡාචාර කියන මේ වැරදි වලින් හිතාක් පින් වෙවි තමන් වහන්සේගේ කාය කර්මය මෙනෙමින් සම්පූර්ණ කරමින් සතර ඉරියව් පවත්වමින් තමන් වහන්සේ සුවසේ පාරමී ශක්තිය මුදුන්පත් කරමින් නිවනට ගමන් ගත්තා සම්මා ආජීවයේ යුක්තව ගමන් ගත්තා. අර මුලින් කී සම්මා වාචා සම්මා කම්මන්ත කියන මේ වැරදි අතෙන්ම වෙන් වෙලා කපටිකම් වලින්, පරමදකම් වලින්, මන්තා භාගද සිටිවිලි වලින් ධාර්මික දිවිපැවැත්මකින් තොර තොරව ධාර්මික දිවිපැවැත්මකින් යුක්තව සමන් වහන්සේ සුවසේ පාරමී පුරාගෙන ඒ සෝබන ගමනින් නිවන නිවන සම්පූර්ණ කරගන්න පාරමී පිළිවක්. ඒ වගේම සංඥා ව්‍යායාමයෙන් යුක්තව සෑම මොහොතක් පාසාම සතර සම්‍යක් ප්‍රදාන වීර්යයෙන් සමන් වහන්සේ පාරමී පිළිවක්. ඒ වගේම උපන්නා වූ අකුසල චේතනාවන් යටපත් කිරීමේ චේතනාවෙන් නූපන්නා වූ අකුසල චේතනාවන් නූපදවීමේ වීර්යයෙන් නූපන්නා වූ කුසල ධර්මයන් උපදවීමේ වීර්යයෙන් උපන්නා වූ කුසල ධර්මයන් වැඩි දියුණු කිරීමේ වීර්යයෙන් සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුක්තව කායික හා මානසික ශක්තියෙන් සුවසේ පාරමී පුරාගෙන නිවන් අවබෝධ කරගන්න ගමන් ගත්තා. ඒ වගේම සෑම මොහොතක් පාසාම ගෝෂකාණන් වහන්සේ පාරමී ශක්තියෙන් මුතුන්පත් කරන කාලයේ සතර සතිපට්ඨාන ධර්මයන් සියලු නගාගෙන කායානුපස්සනාවෙන් යුක්තව වේදනානුපස්සනාවෙන් යුක්තව චිත්තානුපස්සනාවෙන් යුක්තව ධම්මානුපස්සනාවෙන් යුක්තව සම්මා සතියෙන් මනවෙන් සම්පූර්ණ කරමින් සුවසේ පාරමී පුරාගෙන ජීවිතයට ගමන් ගත්තා. ඒ වගේම තමන් වහන්සේ පාරමී ශක්තිය නුඹපත් කරන කාලය තුල අනේක ශාසනවලදී බුදු පතේ බුදු මහ රහතන් වහන්සේලාගේ ඊට උපකාරයේ අබුද්ධෝත්පාද කාලවලදී ශාසන කාලයේ තුලදී අනන්ත පරිමාණ බුදු පතේ බුදු මහ රහතන් වහන්සේලා ඇසුරු කරමින් බදිනේ කරමින් පරිපාසනයේ කරමින් ආවා ධනසාසනා ලැබමින් තමන් වහන්සේ සම්මා සමාධියෙන් පරිකරම සමාධියේ උපකාර සමාධියේ අර්පණා සමාධියේ අට්ඨ සමාපatti අභිඥාවේ සුවසේ පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන ඇවිල්ලා තමයි ඉදා බෝධිත්‍ර මූණයේදී තමන් වහන්සේ පුනලද පාරමී ශක්තියේ බලයෙන් ආනාපාන සති ධානයේ සමවැදී අභිඥාපාදක චතුත්ථ ධානය උපදවමින් තමන් වහන්සේ සියලු සව් කෙලෙසුන් නැසා අරියත්යෙන් ලෝතුරා බුද්ධත්වයේ ලබන්නේ සුවසේ පාරමී පිරුවා මෙන්න මේ ආකාරයටයි සර්වඥන් වහන්සේ පානීය කරන කාලේ බෝධිසත්ව ජීවිතයේදී තමන් වහන්සේගේ සෝබන ගමන සම්පූර්ණ කළේ. මෙවැනි සෝබන ගමනකින් ගමන් කර උත්තමයන් වහන්සේගේ නිවන් මාර්ගය සාමත්ම සුන්දරයි. ඒ නිසා මෙතන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නිවනට ගමන්ගත් නිසා සෝබන ගමනින් ගමන්ගත් නිසා සුගත තථාගතයන් වහන්සේ ඉලකි. ඒ වගේම සුන්දරාංකානම් සුන්දර වූ නිවනට ගමන් ගත්තා. සුන්දර වූ නිවන කියලා කියන්නේ සුන්දරත්වයෙන් පරිපූර්ණත්වයට පත්වෙච්ච ස්ථානයේ තමයි ලෞකික ආසනසිකෙන් අවබෝධ කරගත්ත නිවන් අවබෝධය. ඒ තරම් සුන්දරත්වයක් වෙන කිසි කෙනෙකුට නැහැ. නමුත් ලෞකික ජීවිතය ගත කරන සෑම කෙනෙක්ම සමහර අවස්ථාවලදී සුන්දර ජීවිත ගත කරනවා වෙනකොට ඒ ජරා රෝග මරණයෙන් නිදහස් වෙච්ච සුන්දර ස්ථානයකයි ගමන් ගත්තේ. ජාතියක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති, ශෝකයක් නැති, පරිදේවයක් නැති, දුක්ඛ දෝමනාස්යක් නැති, පායාසයක් නැති සුන්දරත්වයෙන් යුක්ත ලෝකෝත්තර නිවනින් ලබන ස්ථානයටයි අපේ මහා භෝසතාණන් වහන්සේ ගමන් කරමින් සුන්දරත්වයෙන් නිවන් අවබෝධ කරගත්තේ. ඒ නිසා සුන්දරං කාණම් කියලා කියනවා. සුන්දර වූ නිවන සුන්දර වූ ජීවිතයකින් ලබාගත් උත්තමයන් වහන්සේලායි සුගත තථාගතයන් වහන්සේ කියලා කියනවා. ඒ වගේම සර්වඥාගෝත්තමයන් වහන්සේ සිව් මඟ දැනි නැතු කෙලෙසුන් නැවත නූපදවමින් තමන් වහන්සේ පාරමී සත්‍යයෙන් මුදුන්පත් කරගත්තා. සකල මාර්ගඥානයේ ලැබෙනකොට සෝවාන් මාර්ගඥානයේ අවබෝධ වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්මයන් යටපත් කරමින් ප්‍රථම අවස්ථාවේ ආර්ය ස්ථානික මාර්ගයෙන් නිවන් සාක්ෂාත් කරගත්තා. ඒ වගේම කාමරාග පිටික කියන මේ ක්ලේශ ධර්මයන්ගේ ඕලාරික ස්වභාවය යටපත් කරමින් සකදාගාමි මාර්ගයෙන් නිවන් අවබෝධ කරගත්තා. ඒ වගේම කාමරාග පිටික කියන මේ සංයෝජන ධර්මයන් සම්පූර්ණයෙන්ම සංසිඳවලා තමන් වහන්සේ අනාගාමීත්වයෙන් නිවන් අවබෝධ කරගත්තා. ඒ වගේම සරුවත්යන් වහන්සේ උද්දම් භාගීය සංයෝජන ධර්මයන් රූපරාග අරූපරාග මාන උද්දච්ච කියන මේ උද්දම් භාගීය සංයෝජනයන් සම්පූර්ණයෙන් සංසිඳවලා තුන් ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨත්වයෙන් පූජනීයත්වයේ ලබාගෙන අරිහත්ත්වයෙන් සෞ කෙලෙසුන් නැපා ලෞතුරා බුද්ධත්වයේ ලැබුවා ඒ ලැබපු නිසා සර්වඥයන් වහන්සේද කියනවා සතර මඟ දැනින් නැසූ කෙලෙසුන් නැවත නුපදවමින් ගමන්ගත් උත්තමයන් වහන්සේද කියනවා සුගත තථාගතයන් වහන්සේ කිය. ඒ වගේම සර්වඥ ධාතුත්තමයන් වහන්සේ පාරමී සත්‍යයෙන් මුදුන්පත් කරන කාලය තුල කාම සුඛ නිකාණ යෝගයෙන් කාලය ගත කරමින් කාර්මී ශක්තිය පුරපු අවස්ථා තියෙනවා. අත්තකින මතාන් යෝගයට වැඩිලා ශරීරයේ දුක් දීලා කාර්මී ධර්මයන් සම්පූර්ණ කරපු අවස්ථා තියෙනවා. මෙන්න මේ මාර්ග දෙක ඊ타ත්ම ශ්‍රේෂ්ඨ ආකාරයෙන් මනමින් අවබෝධ කරගත්තා මේ අන්ත දෙකට වැඩිලා හිතියොත් මට කවදාවත් මේ සතර ගෙවම් කරගන්න පුළුවන් කමක් නැහැ කියන එක සර්වඥයන් වහන්සේ බෝධිසත්ව කාණේදී පරිපූර්ණය කළමින් කාමසුකල්ලේ කාණ යෝගයේ යෙදිනම් සාස්ත්‍රත දෘෂ්ටියෙන් යුක්තව ගමනගත ආකාරයේ නුවණින් දැනගෙන මේ මාර්ගය අත්හැර යුතුයි කියන චේතනාවෙන් පාරමී ශක්තියෙන් මුදුන්පත් කරගෙන ආවා. කායත දුක්ඛීනා අත්තකිලමතා යෝගයට වැටිලා මෙවැනි පාරමී ශක්තියක් මුදුන්පත් කරනවා මම බලාපොරොත්තු වෙන ශනස්ම ලබන්න බෑ කියන අවබෝධයෙන් පාරමී ශක්තිය මුදුන්පත් කරගත්තා. කරගෙන තමයි 1000ක මහබෝසතාණන් වහන්සේ වශයෙන් කිඹුල්වත් තුළ සුද්ධෝදන මහා මායා දේවියට පුත්‍රවණක් වශයෙන් ඉපදිලා අවුරුදු 29ක් තිස්සේ කාංචක වින්දනය කළා ලෝකේ කිසිම කෙනෙක් වින්දනය කරපු නොලබෙන සබතක් බෝසතාණන් වහන්සේ වින්දනය කළා. නමුත් මේ සෑම දෙයකම ආදීනව ස්වභාවය තමන් වහන්සේ මනවින් අවබෝධ කරගත්තා. ඒවා භුක්ති විඳින්මින් අත්හැරියේ නැහැ. ඒ සියලුම දේ භුක්ති විඳ විඳ අර රසාස්වාදයේ අත්‍යලීකයි කෙලෙයි. වින්දනය කර කර ඒකේ ඇලුම් ගත්තේ නැහැ. වින්දනය කර කර ඒක රසාස්වාදයේ අත්‍යලහැද ඉහිලා තමයි අවුරුදු 29 දී ඒ සත්‍ය උපදවාගෙන අභිනිෂ්ක්‍රමයට හැරුණා. ඒ අභිනිෂ්ක්‍රමයට හැරිලා තමන් වහන්සේ කරගත් පාරමිතා ධර්මයේ දෝෂයක් නිසා කය අවුරුද්දන් දුෂ්කර ක්‍රියා කරලා අත්කිලමතාන යෝගී කාලය ගත කළා. මේ ලෝකේ කිසිම කෙනෙකු විඳිනේ කරපු නැති දුකක් විඳිනේ කළා. විඳිනේ කරලා කුෂ්ඨයේ දෘෂ්ටියෙන් ගත්ත මේ දෘෂ්ටිය විඳලා තමන් වහන්සේ අවබෝධ කරගත්තා මේ කයට දුක් දීලා මේක ලබන්න බෑ කියලා ඒ ක්‍රමයක් අත්හැරලා කාමික කල්යාණ යෝගියක් අත්හැරලා අත්තකිනමකාම යෝගියක් අත්හැරලා තමන් වහන්සේ අන්තබ්බේ වාචික මධ්‍යම ප්‍රතිපදාවෙන් ලෝකෝත්තර නිවනින් සැනසෙන්න පාරමී ශක්තිය මුදුන්පත් කරගත්තා මෙලුම් පිළිවෙත. අන්නේ අන්තබ්බේ වාචික මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන්ගත් නිසා ලෝතුරා ශාන්තිනායකයන් වහන්සේ ඒ සුන්දර වූ ස්ථානයට පැමිණීමෙන් නිවන් අවබෝධ කරගෙන මැදුම් පිළිවෙතෙන් නිවනට පගවන් ගමන්ගත් නිසා සුගතයන් වහන්සේ කියලා කියනවා. ඒ වගේම මනා දහම් දෙතුනකින් තමන් වහන්සේ ගමන් ගත්තා. සෝතේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරන කාලය තුළ තමන් වහන්සේගේ సంతානය යහපත් හැටියට සුරවාගෙන ලෝකයාට කියා දෙන යම් අනුශාසනාවක් මෙතොත් ඒ සෑම අනුශාසනාවකින්ම Taman වෙත යොමු වෙන හම් වෙන සෑම කෙනෙකුගේම අර්ථ සිද්ධිය සඳහා යහපත පිණිස දහම් නැති වස්තුවමින් අනුශාසනා කරමින් මේ නිවන් මාර්ගය පාරමී සත්‍යයෙන් මුදුන්පත් කරගත්තා. මුදුන්පත් කරගෙන ලෝකනා බුද්ධත්වයේ ලැබුව අවස්ථාවේ පටන් අවුරුදු 45ක් තිස්සේ ලෝකානුකම්පාවෙන් අනුපාදිතේට පරිණිරවාණයට පත් වෙන තුරු තමන් වහන්සේගේ ප්‍රේමක දේශනාවෙන් දේශනා කළ ඊතාන වටිනා ශ්‍රේෂ්ඨ සත්‍යවාදී ලෝකෝත්තර ධර්මයේ ලෝකයාට දේශනා කරමින් ඉතා වටිනා මනහදර මං දෙතුමකින් ගමන්ගත් නිසා සුගතයන් වහන්සේ කියලා කියනවා. මෙන්න මේ වාගේ උතුම් ශ්‍රේෂ්ඨ ආස්ථාවකට අපේ ਸਰවඥායෝත්තමයන් වහන්සේ පත් වුණා. පත් වෙනා ගමන්ගත් නිසායි සුගතයන් වහන්සේ කියලා කියන්නේ. එතකොට මේ සුගතයන් වහන්සේගේ ජීවිතය අපි කියව මහා සුන්දරත්වයෙන් යුක්තයි කිය. මේ සුන්දරත්වයේ ලබන්න බුද්ධත්වයේ ලබන්න සුදුසු අවස්ථාවේදී සර්වඥන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ සුවසේ පාරමී පුරාගෙන ඇවිල්ලා අන්තිම ආත්ම භාවයේදී පස්මහා බැලුම් බලන එදා දඹදිව සුද්ධෝදන මහා මායා දේවීට පුත්තු වරක් වශයෙන් එදා මෞඛස පිළිසඳ ගත්තා. අපි කියව පිළිසඳගත් අවස්ථාවේ පටන් අනුපාදිතේස පරිනිර්වාණය දක්වාම සුගතයන් වහන්සේගේ සුන්දරත්වය තිබුණයි කිය. කොහොමද සරුවත්යන් වහන්සේගේ එහෙම නැත්නම් ගෝසතාණන් වහන්සේගේ සුන්දරත්වය කාමයේ නැති උනේ මෞකස පිළිසිඳගත් අවස්ථාවේ පටන්. යම් ධර්මයක මෞකසක පිළිසිඳ ගන්නවා නම් ඒ පිළිසිඳ ගන්න අවස්ථාව ගොඩාක් දෙනාගේ සිදු වෙන්නේ අසීයෙන් අනුවණකමින් අවිද්‍යාව මුල් කරගෙන අවිද්‍යා සංනා උපාදාන කියන මේ ශ්‍රේෂ්ඨ ධර්මයන් මුල් කරගෙනයි යම් කෙනෙක් මව් කුසක පිළිසඳ ගන්න. Taman මව් කුසක ඉන්නවා කියන හැඟීමවත් දන්නේ නැති අවධියකයි ඉඳලා තමයි සත්‍යයේ කුක්කලයක් නැති මේ සසර ගමනක පැවැත්ම ඇති කරන පරමාර්ථ ධර්මයන් තුළින් මම කියන කෙනෙක් හැඟීමෙන් තමයි යම් කෙනෙක් මව් කුසක පිළිසඳ ගන්නේ. නමුත් මහා දෝෂතාණන් වහන්සේ මෞඛස පිණිස් ලගත්තේ තාමත්ම ශ්‍රේෂ්ඨදායි සිහිනුවණකි. තමන් වහන්සේ මෞ විසවන් වහන්සේගේ උසට එන්න පස්මා බැලුම් බලලා මෑණියන් දේශ බලලා මෑණියන්ගේ කුසේ පිළිසිඳ ගන්නවා කියන ඉතාමත් පිළිසිඳ චේතනාවෙන් තමයි මම මෞ කුසක පිළිසිඳ ගන්නවා කියන අදහසින් තමයි මව කුසේ පිළිස්සගත්තේ. ඒ පිළිසඳ ගන්න බව මෑණියන් වහන්සේ දන්නවා. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ දන්නා. දැනගෙන තමයි දෙන්නගෙන කැමැත්ත පරිදි එදා මව කුසට සිහිනුවණින් ආ. අන්න සුන්දරත්වයේ තියෙන පළවෙනි අවස්ථාව. ඒ පිළිසඳගත් අවස්ථාවේ පටන් සැබවින්ම ඒ මව් විසුන් වහන්සේට කවදා කාමසිතක් පහළ වෙන්නේ නැහැ. එතෙන් පටන් සියලු වස්තුව බෝසත් අම්මට කලාගෙන ඉන. නියතෙන්ම දෙවි රාජයන් හතර දෙනෙක් හතර පැත්තෙන් බෝසත්යන් වහන්සේටත් මෞදිසුන් වහන්සේටත් සර්ව ආරක්ෂාව මේ මොහොතේ පටන් සිදුවේ. ඒ වගේම නැවත ඒ මෑණියන් වහන්සේගේ කුසෙහි ධර්මයේ ඉපදෙන්නේ නැහැ. මෑණියන් වහන්සේට සෑම මොහොතක් පාසාම කුසව දරුවස්ව තා වටිනා ශේෂ්ඨ විදුලු කරඬුවක මාණික රත්නයක් තිබ්බා වගේ හොඳට කුසව දරුවස්ව මෑණියන් වහන්සේට කෙනෙක් වෙන දරුවෙක් පිරිසඳගත් වෙලාවේ කර්ම රූපයෙන් ආරම්භ වෙන මේ ජීවිතය පුදුමාකාර දුක නව මාසයක් නැත්නම් දස මාසයක් කුසේ දරාගෙන ඉන්න අම්මටත් දරුවටත් නොයෙක් විදිහේ රෝගාබාධ හැදේ. කවදාවත් ගෝෂිතානන් වහන්සේටවත් නෑනන් වහන්සේටවත් කිසිම රෝගාබාධයක් හැදෙන්නේ කුසේ ඉන්න දරුවක් තුළ විදුරු කරඬුවේ තියෙන නිල මාණික් රත්තරන් මාණික්ය වගේ බෝසතාණන් වහන්සේ මෞකුස පිළිසඳගත් අවස්ථාවේ පටන් දස මාසයක් කුසේ දරාගෙන ඉන්න මොහොතක් පාසාන බෝසතාණන් වහන්සේ බද්ධ පරියන්ගෙන් තමයි මෞකුසේ වෙන්නේ. මේවා සුගතයන් වහන්සේගේ සාමත් ශ්‍රේෂ්ඨ සුගත ගුණී කියන වටිනාම සුන්දරත්වය. ඒ කියන්නේ වෙන දරුවෝ වගේ නෙමෙයි. ඒ සුන්දරත්වය පෙන්වන්නේ ඒ චේතනාව. එතකොට ඒ ධර්මයේ විහිින විහිවෙන වෙලාවේ පුදුමාකාර දුක් වේදනාවන් ඒ අම්මට ඇති වෙනවා. දරුවට ඇති වෙනවා. ඒ වගේම ජරා කොටක ඉඳලා විහිවෙන කොටත් ජරාවෙන්මයි ඉපදින්නේ. නමුත් ഘോഷතාන් වහන්සේ ඉපදෙන වෙලාවේ එහෙම කිසි දෙයක් නැහැ. නෑනියන් කිසිම වේදනාවක් නැහැ. ഘോഷතාන් වහන්සේ කිසිම වේදනාවක් නැහැ. මිහි වෙන්නේ ධර්ම කපික ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනාව කරලා ධර්මාසනයෙන් බසින්නාක් මෙන් මව විසවන් වහන්සේ සිටගෙන සිටිද්දී මව කුසෙන් තමයි ഘോഷතාන් වහන්සේ ලෝට ජීවෙන්නේ. එතකොටම බ්‍රහ්ම රාජයන් විසින් පිළිගන්නවා දෙවියන් අතින් තමයි මනුලොවට පෘථිවියට පායිස්පර්ශ කරන්නේ. මේවා අර සුන්දරත්වයේ ජීවිතයේ දෙන වටිනාම ශක්තිය. එවැනි ශක්තියකින් උපදින බෝසතාණන් වහන්සේලා මේ මොහොතේම පා කබල මහ පොළවේ ගමන් ගන්න. ඉපදෙන වෙලාවෙම ගමන්පත් දරුවෙක් ලෝකේ නැහැ. නමුත් බෝසතාණන් වහන්සේ ඒ ඉපදිච්ච අවස්ථාවේම ගමන් කරනවා. ඒක සියලු බෝසතාණන් වහන්සේලාගේ සම්පූර්ණයි. මේ විදිහට අර සුන්දරත්වයේ පෙන්වුම් කරනවා. ඉපදිච්ච අවස්ථාවේදීම සත්‍යවර ගමන් කරලා අභීත සිංහනාදයක් පවත්වනවා මුල් උතුම් ලෝක ධාතුවටම එක හඳි. මේ ආර බෝසත් ජීවිතයේ සුන්දරත්වයේ විඳින අවස්ථාව. එතකොට යන්නේ වාගේ අවස්ථාවන් වලින් බෝසතාණන් වහන්සේගේ ජීවිතයේ සාමත්ම ශ්‍රේෂ්ඨයි. එතකොට මේ වාගේ ජීවිතයක් ලබා ගන්නද සුදුසු වාතාවරණයකින් තමන් වහන්සේගේ පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන ආවා. එතකොට බෝසතාණන් වහන්සේ එවැනි සුන්දර ජීවිතයක් ගත කරලා අභිනිෂ්ක්‍රමණය කරලා ඉන් අනතුරුව බුද්ධගයා සුද්ධ භූමියේදී ලෞතනා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙනකොට කිසි කෙනෙකුගේ පිළිසන්නක් නොපතමින් තමන් වහන්සේගේම පාරමී කර්ත්‍ය තුලින් දසදහසක් ලෝක ධාතුව කම්පා වෙද්දී බෝසතාණන් වහන්සේ තුන්යන් කාප්‍යයක් මුළුල්ලෙහි ආනාපානසති භාවනාව පාදක කරගෙන පළවෙනි යාමේදී කුම්භේ නිවාස ඥානයක් මෙලියන් ඥානයේදී දීර්ඝකප්පු ඥානයක් අලියන් කාලයේදී ආසස්සේ ඥානයක් කියන මේ ඥානය සහිතව දසදහසක් ලෝක ධාතු කම්පා වෙද්දී එසක් වුන් පොහොයේදී අරණෝගේදී සමන් වහන්සේ සෞ කෙලෙසෙන් නැසා ලෝකුරා බුද්ධත්වයේ ලබන අන්නේ ලබන සුන්දරත්වය අන්න ගමනේ සුන්දරත්වය නිමාවටපත් කරමින් බුද්ධත්වයේ සුන්දරත්වය ලබාගෙන ධම්මින් සැනසෙන නිවනින් සැනසෙන නිවන සුන්දර ජීවිතයක් ලෝකයේ වෙන කිසිම කෙනෙකුට ලබන්න පුළුවන් කමක් නැහැ ඒ වාගේ ඉස්මයන් වහන්සේ ගමන්ගත් ස්ථානයේ තුල අර ඉපදිච්ච අවස්ථාවේ උතුරු දිශාවට සත්‍යවරක් ගමන් කරනවා සත්‍යවරක් ගමන් ගන්නේ සතර ඉද්ධිපාද ධර්මයන් අවබෝධ කරගෙන ලෞතර බුද්ධත්වයේ ලබනවා කියන චේතනාවට පෙර නිමිත්තක් තමයි බෝසතාණන් වහන්සේලා උතුරු දිශාවට ගමන් කිරීම. සත්‍යවර ගමන් ගන්නේ සත්‍ය බොච්චංග ධර්ම හත මෙනෙවින් අවබෝධ කරගන්නවා කියන චේතනාව මුදුන්පත් වෙන පෙරනිමිත්තක්. ඒ වගේම තේසත් කාමර ධර්මී බෝසතාණන් වහන්සේ ගමන ගමන් කරන්නේ. ඒ තේසත් කාමර ඇතුව ඒ ගමන් කරන ගමනේ සුන්දරත්වයේ ප්‍රතිපලය තමයි අන්නේ තීර්ථකයන් සියලු දෙනා මෙඩ පවත්වමින් තමන් වහන්සේ තුන් ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයේ ලැබෙනවා කියන පූර්ව නිමිත්ත. ඒ වගේම සරුවත්යන් වහන්සේ පදීන් බුද්ධත්වයේ ළමන්න සුන්දර වූ ජීවිතයක් තමන් ගත කරන්නේ ඒ සුන්දර ජීවිතයේ ශක්තියවල ගිහිල්ලා අත්තිනි ජීවිතයේදී අමන් වහන්සේ බෝසත්යන් වහන්සේ මුළු තුන් ලෝක ධාතුව කෙරෙහි අවධානය යොමු කරනවා ඒ අවස්ථාව වෙනකොට මුළු තුන් ලෝක ධාතුවම එකසේ විදුලක්සේ බෝසතාණන් වහන්සේට පිළියන්නේ එනේදී කියනකොට තුන් ලෝකයේම ශ්‍රේෂ්ඨත්වයේ දරන උත්තම ලෞතුරා බුද්ධත්වයේ ලබනවා කියන අනාවරණ ඥානයෙන් යුක්ත කිසිම ආවරණයක් නැතුව අනාවරණ ඥානයෙන් යුක්ත ධර්මයන් අවබෝධ කරගැනීමේ වාසනා ශක්තිය තියෙනවා කියන්නේ පූර්ව නිමිත්තක් වෙනවා. ඒ අවස්ථාවේ අභීත සිංහනාදයක් පවත්වනවා අග්ගෝහමත්මි ලෝකස්ස යන්නේ ඒ ගත කරන ඒ ප්‍රකාශය සපූර්ව නිමිත්ත තමයි තමන් වහන්සේ සුවසේ පාරමී ත්‍ක්තියෙන් මුදුන්පත් කරගෙන ලෞතර සම්මා සම්බුද්ධත්වයේ ලැබමින් සාම්පතේ බ්‍රහ්මරාජයාගේ ආරාධනාවෙන් මරණයට ඉතිපතනාරාමේදී පවත්වන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනාවට పూర్ව නිමිත්ත තමයි අර අභීත සිංහනාවේ මෙන්න මේ වාගේ බෝසතාණන් වහන්සේගේ සුන්දරත්වය තාමත් ශ්‍රේෂ්ඨයි. එවැනි උත්තරයන් වහන්සේ නමක් ලෞතුරා බුද්ධත්වයේ ලබනකොට මුළු තුන් ලෝක ධාතුවම ඒකාලෝක බවට පත් වෙනවා. ඒ වගේම උපතින් අන්ධ වූ අය එස්පෙනී යනවා. උපතින් බිහිදයට කන් ඇහිගෙන යනවා. උපතින් ගොළු අයට කතා කරන්න ලැබෙනවා. දෙපෙළෙන් පොරවන අය පා ගමනින් ගමන් කරනවා. දෙසිතක් పూర్ව නිමිති පහළ වෙලා ඇලදොල ගංගා ඉස්සලදී කරදිය නිදිදිය බවට පත් වී මුළු තුන් ලෝක ධාතුවම බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ ලබන වලාවේ ස්වභාව ධර්මයෙන් පිළිගන්නවා මේ වාගේ සුන්දරත්වයක් ලබන්න සුදුසු පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරමින් පාරමී උතුම්පත් කරගෙන ලෞතුරා බුද්ධත්වයේ ලැබුවේ සුගතයන් වහන්සේගේ තියෙන සුගත ගුණයේ තියෙන සාමත්ම ශ්‍රේෂ්ඨ බලයෙන්යි. ඉතින් මේ වාගේ ජීවිතයක් ගත කරගන්න තමන්ට අර සෝබන ගමනකින් ප්‍රඥාවෙන් අධික බෝසතාණන් වහන්සේලා සාරා සංකේය කල්පලක්ෂයක් නියත බිරුණ ලබාගෙන දස පෙරුම් දම් පුරනවා. ශ්‍රද්ධාවෙන් අධික බෝසතාණන් වහන්සේලා නියත බිරුණ ලබාගෙන අටා සංකේය කල්පලක්ෂයක් තුළ මේ සෝබන ගමනින් සුවසේ පාරමී පුරලා ඒ සුන්දර වූ නිවන අවබෝධ කරගන්නවා. විරියාජික බෝසතාණන් වහන්සේලා සලසා සංකේය කල්පලක්ෂයක් තුළ මේ සෝවන සුන්දර වූ අන්තර්දේවජිත මැදුම් පිළිවෙතින් ගමන් කරලා ඒ සුන්දරත්වයේ තුන් ලෝක ධාතුවේ තේසත්ත්වයේ දරණ ලෝකුඩා බුද්ධත්වයේ තමන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය සම්පූර්ණ කරමින් බුද්ධත්වයේ ලබනවා ඉතින් මෙවැනි සුන්දර ජීවිතයක් ගත කරන උත්තමයන් වහන්සේගේ උතුම් ගුණයයි සුගත ගුණය වශයෙන් සැලකන්නේ. මෙන්න මේ වගේ තමයි බෝසතාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ සුන්දරත්වය අපට කිනහැර දැක්වි. ඒ උත්තමයන් වහන්සේ ලෝකුණා බුද්ධත්වේ ලබාගෙන ලෝකාකම්පාවෙන් ලෝකයාගේ සිතසුව පිණිස ගමන් කරන වෙලාවේ සමාන වහන්සේ ගමන් කරනකොට උදකලාව ගමන් කරන වෙලාවයි කියනවා. ඒ වගේම සිද්ධියෙන් ගමන් කරන වෙලාවයි කියනවා. මිනිකට කාන්තාවට පත් කරමින් ගමන් කරන වෙලාවල් තියෙනවා. ශ්‍රවණක්කන බුද්ධ රශ්මී මාලාවන් විහිදුවාගෙන ලෝකයා සංසමී ගමන් ගත් අවස්ථා තියෙනවා. එහෙම අවස්ථා වෙනකොට සර්වඥන් වහන්සේගේ ත්‍රිපිටකව පිළිගන්න මහ පොළොව සමතලා වෙනවා. ගල් මුල් වැලි කටු කැලෑ සියල්ල ඉවත් වී සුදු වැලි ඇතිරෙනවා. බෝසතාණන් වහන්සේ කේසර සිංහ රාජේ ගමන් කරනවා වගේ තමන් වහන්සේගේ දකුණු ශ්‍රී පාදයේ පෙරට තමලා උතුම් ගමන් ආරම්භ කරනවා. ඒ වගේම හැරෙන මොහොතක් පාසාම ශ්‍රී දේහ සමග අස්ති රාජයේ හැරෙනවා වගේ හැරෙමින් ගමන් කරනවා. මේ වාගේ සුන්දරත්වයෙන් ගමන් කරන ඕෂධාන වහන්සේගේ ශ්‍රී දේහ සම්පත්තිය ඇතුව ගමන් කරන විලාසය ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. නියමනි ගමනකින් තමයි අවුරුදු 45ක් තිස්සේ ලෝකානුකම්පාවෙන් ලෝකයාට ධම්මයේ වස්තුවෙන් ගමන් කරේ සුගතයන් වහන්සේ. ඉතින් මෙවැනි ගමනකින් ගමන් කර උත්තරයන් වහන්සේගේ ජීවිතය ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. ඒ වගේම සුගතයන් වහන්සේ කියන සෑම කෙනෙක්ම ආමන්ත්‍රණය කරනවා ඒත් එක්ක මේ සුගත කියන පදයටම ඇතුළත් වෙනවා තථාගතයන් වහන්සේ කියන පදයක්. සුගත තථාගතයන් වහන්සේ කියන උතුම් පද දෙක එක්කාසු කරමින් තමයි සර්වඥන් වහන්සේගේ උතුම් සුගත ගුණය විදහාපාන්නේ. මේ වාගේ බෝසතාණන් වහන්සේගේ ජීවිතය ශ්‍රේෂ්ඨ දායි අන්දමින් පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන ඇවිල්ලා ලෝතුරා බුද්ධත්වයේ ලැබුණෙන් පසුවත් සුන්දර වූ ජීවිතයක් ගත කළා. අන්නේ ගත කළ උත්තරමයන් වහන්සේගේ ජීවිතය පිළිබඳව අපි නුවණින් කලකලා බැලුවොත් තථාගතයන් වහන්සේට තථාගත කියන පදයෙන් සාමාත්ම අර්ථය ගැන අර්ථයක් පුළුවන් වෙන්නේ අර්ථ විග්‍රහයක් තියෙනවා. සත කියලා කියන්නේ සත්‍යයට නම. ගත කියලා කියන්නේ අවබෝධ කළා කියන අර්ථයයි. කථාගත කියන්නේ සත්‍ය අවබෝධ කළ උත්තමයන් වහන්සේ කියන නාමයයි. මේ කථාගත පදේ විස්තර කරනවා සත ආගතෝති සතාරතු සත ගතෝති කතාරතු සත ලක්ෂණං ආගතෝති සතාරතු සත ධම්මේ අභිසම්බෝධෝති පතාලතෝ තත් දස්සිතාය පතාලතෝ තත් වාහිතාය පතාලතෝ තත් ඝානිතාය පතාලතෝ තත් අභිවවනංචේන පතාලතෝ කියන මේ පතාලක පදය අර්ථ අටකින් විග්‍රහ විග්‍රහ කරලා තියෙනවා හත ආගතෝටි තථාගතෝ කියලා කියන්නේ අතීතයේ පහළ වෙච්ච සියලුම ഘോഷතාන් වහන්සේලා යම් මාර්ගයක ගමන් කළාද ඒ මාර්ගය තමයි අපේ ഘോഷතාන් වහන්සේත් ගමන් පාරමී සත්‍යයෙන් මුදුන්පත් කරන කාලය තුළ අනියත වශයෙන් පාරමී පිළිවා නියත වශයෙන් පාරමී පිළිවා දස පාරමිතා ධර්ම සමතින් සක් ආකාරයෙන් නියත විරු ලබාගෙන දාන සීල නෙක්ඛම් ප්‍රඥා විදිය කම්ති සත්‍ය අනිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන මේ දසපාරමිතා ධර්මයේ දසපාරමිතා ධර්මයේ දස පරමාර්ථ පාරමිතා ධර්මයේ කියන මේ ආකාරයෙන් පාරමී පුරාගෙන ආවා. ඒ බෝසතාණන් වහන්සේලා පාරමී පුරන කාලය තුළ සතර සතිපට්ඨානයේ සතර ඉද්ධිකාමයේ සතර සම්‍යක්ඛදාන වීර්යයේ පංච ඉන්ද්‍රිය ධර්මයන්ගේ පංච බල ධර්මයන්ගේ සත්‍ය බොච්චංග ධර්මයන්ගේ ආර්ය ශාන්ත මාර්ගයෙන් ගමන් කරමින් පාරමී පුරාගෙන ආවා. ඒ ආපනිසයි බුදුරජාණන් වහන්සේට සත ආගතෝති සතාගතෝ කියලා කියන්නේ. සත ගතෝති සතාගතෝ. ඒ බෝසතාණන් වහන්සේලා ගමන් කරන මාර්ගයේ ගමන් කරා. ඒ කියන්නේ සියලුම ගෝඨකාණන් වහන්සේලා උපත ලැබූ ආස්ථාවේ මේ සත්‍යවල ගමන් කරනවා. අන්නේ සුද්ධ කෘත්‍ය සෑම ගෝඨකාණන් වහන්සේ නමක්ම සිදු කරනවා. ලෝකනා මුක්තත්වයට පත් වෙලා ලෝකානුකම්පාවෙන් ලෝකයාගේ සිත සුව පිණිස ධම් සක්කාපන සූත්‍රයෙන් ආරම්භ කරන්නේ මේ දහම් නැති වස්වා ගැනීමේ චේතනා මුල් කරගෙන ඒ අතීතයේ බෝසතාණන් වහන්සේලා ගමන්ගත් ආකාරයෙන්ම අපේ බෝසතාණන් බුදුරජාණන් වහන්සේ ගමන් කළා. එනිසායි කතගතෝ තථාගතෝ කත ලක්ෂණං ආගතෝ තථාගතෝ ඒ වගේම කත ලක්ෂණේ ඒ කියන්නේ ආර්ය සත්‍ය නාම රූප වශයෙන් සත්‍ය ආකාරයෙන්ම අවබෝධ කරගත්තා. මේ ලක්ෂණය වෙන ලක්ෂණයක් නෑ. නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය මනමින්ම අවබෝධ කරගත්ත නිසා සත ලක්ෂණ ආගතෝ තථාගතෝ කියලා කියනවා. සත යාතු අභිසම්බුද්ධෝ තථාගතෝ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ආර්ය සත්‍ය හතර දුක්ඛාරිය සත්‍ය, සමුදාය සත්‍ය, නිරෝධාය සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ සත්‍ය සත්‍ය හතර නිසි ආකාරවම සත්‍ය හතරක් හැටියට ප්‍රත්‍යක්ෂ නුවණින් අවබෝධ කරගත්තා. තමන් වහන්සේගේ නුවණ අවබෝධ කරගෙන ස්වයං විඥාණයෙන් අවබෝධ කරගත්ත නිසා සත්‍යය අභිසම්බුද්ධෝති තථාගතෝ කියලා කියනවා. තත දස්තිකාය තථාගතෝ තථාගතයන් වහන්සේ සත්පුද්ගල ආත්ම ස්වභාවයෙන් අවතින මේ ශරීරයේ සත්පුද්ගල ආත්ම ස්වභාවයෙන් තොරව ඒ ආයතන ධර්මයන් මනමින් අවබෝධ කරගෙන සත්පුද්ගල ස්වභාවයක් නෑ කියන නිසි දර්ශනයෙන් සත්‍ය වටහාගත්තා. අවබෝධ කරගත්තා. සත්‍යයන් අවබෝධ කරගත්තා. ඒ නිසා සත දස්සිතාය සතරකෝ කියලා කියනවා. සත වාදිකාය සතරකෝ සර්වඥයන් වහන්සේ යම් වචනයක් ප්‍රකාශ කළා නම් ඒ ප්‍රකාශ කරපු වචනය ඒ ආකාරයෙන්ම ලෞතරා බුද්ධත්වයේ ලබාගෙන අනුපාදිතේසු පරිනිර්වාණය දක්වා අවුරුදු 45ක් තිස්සේ ලෝකානුකම්පාවෙන් ලෝකයාගේ සිතසුව පිණිස දේශනා කළපු ධර්මය හැම වචනයක්ම ඒ දෙසූ පරිද්දෙන්න සිදුවේ. කවදාවත් කෙනෙකුට ඒක බලස්සන්නද? මේ දේ සිදුවෙනවා කියලා දේශනා කළා නම් ඒ දේ සිදුවෙනවාමයි. කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒකයි සත වාදිකාය සතරයි. සත කාරකාය සතරයි. සතරයන් වහන්සේ යම් දවසකදී යම් කාර්යයක් කළා නම් ඒ කාර්යය ඒ කරපු ආකාරයෙන් ප්‍රකාශයටපත් වෙනවා. ඒ ප්‍රකාශයටපත් කිරීම නිසා සර්වඥයන් වහන්සේට සතකාරිතාය පතාලකෝ කියලා කියනවා. ඒ වගේම සත අභිභවනස්තේ පතාලකෝ. ඒ වගේම මුතුන් ගෞර ධාතු වේවි. සර්වඥයන් වහන්සේ අභිභවනය කරන්නේ කිසිම කෙනෙක් නැහැ. තමන් වහන්සේගේ අභිභවනය කරන්න තිබෙන කරුණ පහක් තියෙනවා. සීලස්කන්ධයෙන්, සමාධිස්කන්ධයෙන්, ප්‍රඥාස්කන්ධයෙන් විමුක්ති ස්කන්ධේ විමුක්ති ඥාන දර්ශන ස්කන්ධේ කියන මේ අධ්‍යාත්මික ಗುಣ පහෙන් සර්වඥයන් වහන්සේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. සර්වඥයන් වහන්සේ නමකටම සම කරනවා හැර ඊට වැඩියෙන් මේ ගුණස්කන්ධ පහෙන් මෙලි කෙනෙක් නැහැ සෝපදාතු. ඒ නිසා මේ ගුණ පහෙන් අභිවාදනය කරන්න මුළු තුන් ලෝක ධාතුවේ කිසිම කෙනෙක් නැහැ සර්වඥයන් වහන්සේ. ඒකයි අභිභවනත්තේ සතාවකෝ කියලා කියන්නේ. මෙන්න මේ වාගේ ශ්‍රේෂ්ඨ ගුණවලින් සුගත සතාර්ථයන් වහන්සේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. ඒකයි සුගතයන් වහන්සේ සතාර්ථයන් වහන්සේ කියලා කියන්නේ. ඒ වගේම සරුවත්යන් වහන්සේ දෙසු උදරන මනා දහම් දෙසුමින් ගමන් ගත්තා. මොසතාන මහන්සේනා මොසක්ක කාලය තුල තමන් වහන්සේගේ සිත සංපහන්සණයට පත් කරමින් ලෝකයාගේ සිත් සංපහන්සණයට පත් කරවමින් ආවාද අනුශාසනා කරමින් සුවසේ පාරමී සත්‍යයෙන් මුදුන්පත් කරයි. ඒ පාරමී සත්‍යයෙන් මුදුන්පත් කරගෙන ලෝකයාට දේශනා කළේ සුවසෝ දහසක් ධර්මස්කන්ධය මනමින් දේශනා කරමින් මනා දහම් දෙතුමින් නිවනට ගමන් ගත්තා බෝසත්ක කාලේ බුද්ධත්වයට පත්ලා අනුපාදිතේ පරිණිවාණය දක්වා තමන් වහන්සේ සිකියාකාරවම දහම් දේශනා කරද්දී ඒ දේශනා පාඨන වෙලාවේ ඉතාමත්ම සත්‍ය වූ අර්ථදායී වූ කෙනෙකුට වටහා ගන්න පුළුවන් කාලානුරූපව දහම් දේශනා කළේ. අනර්ථයේ පිච්ච කවදාම දහම් දේශනාවක් කළේ නැහැ. අර්ථයේ පිළිසම, සත්‍යයේ පිළිසම කාලානුරූපව තමන් වහන්සේ දහම් දේශනා කළා. මේ දේශනා කරපු ධර්මය ස්වාක්කාත, සංදිස්තික අකාලික, ඒපස්සික, ඕපනායික, පච්චත්තං වේදම්මෝ විඤ්ඤෝනිති. කියන දහම් කොටස් හයකින් සමන්නාගත ධර්මයක් මෙලෙවින් දේශනා කළේ. අවුරුදු 45ක් තුලම සමන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මුල මැද අග කියන මේ අවස්ථා තුන යහපත් නිසා ස්වාස්ථාත ගුණයෙන් යුක්ත ධම් දේශනාව කළා. ස්වකාර ගුණයෙන් යුක්ත මුලමෙද අඩු කියන අවස්ථා තුනම යහපත් හැටියට ධම්ම මෙසිවෙස් වේවා ධම් දේශනා කරයි. ඒ වගේම කෙනෙකුගේ දෙකවලට යෙමු වෙන මේ ධර්මය ඒ ජීවිතයේදී තමන් වහන්සේගේම නුවණින් කියන්නේ තමන්ගේම නුවණින් එම ජීවිතයේදී සාන්දෘෂ්ටික වශයෙන් අවබෝධ කළ යුතු ධර්මයක් දේශනා කළා. ඒ වගේම කාලයක් නොවේවා අකාලික විපාක ලැබෙන ධර්මයක් ලෝකෙට දේශනා කළා. මනා ධම් දෙසින්. ඒ වගේම කෙනෙකුට විද්‍යමාන වශයෙන් බය නැතුව නිර්භයව මේ දේ කළ යුතුයි කියලා විද්‍යමාන වශයෙන් කිය යුතු ධර්මයක් ලෝකේ දේශනා කළා ඒ හිපස්සිරුනේ ඒ වගේම කෙනෙකුට මේ සසර දුකින් මිදී නිවන ලබන්න නිවන් අරමුණු කරන ධර්මයක් ලෝකයේ දේශනා කළා ඕපනයි දුන්නේ උපනයනය කරමින් නිවන් අරමුණු කරමින් කටයුතු කරන්න පුළුවන් ධමයක් ලෝකයේ දේශනා කළා ඒ වගේම නැනවන්ත සත්පුරුෂයන්ගේ සම්පාදයේ ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්මයක් දේශනා කළා. ඒ දේශනා කරපු නිසා මනා ධම් දෙසුමේ ගමන්ගත් නිසා සර්වඥයන් වහන්සේට සුගතයන් වහන්සේ කියලා කියනවා. ඒ නිසා මෙවැනි ධර්මයක් ලෝකයේ දේශනා කළ උත්තමයන් වහන්සේගේ උතුම් ජීවන චරිතය සුන්දර වූ නිවනින් නිමාවටපත් කරපු සරුවත්යන් වහන්සේගේ උතුම් ගුණයටයි අපි මේ සුගතයන් වහන්සේ කියලා කියන්නේ. ඒ නිසා සෝබන ගමනින් ගමන් ගත් සුන්දර ගමනින් නිවනට ගමන් ගත් සතර මඟ නැමින් නැතුව කෙලෙතුන් නැවත නූපද වෙමින් ගමන් ගත් අන්තබ්දේ වර්ධිත මධ්‍යම ප්‍රතිපදාවෙන් නිවනට ගමන් ගත් මනා ධම් දෙතුමින් නිවනට ගමන් ගත් උත්තමයන් වහන්සේට අපේ নমස්කාරය වේවා එවැනි ගමනක් ගමන්දී ගමනකින් නිවන් ගමන සම්පූර්ණ කළ උත්තමයන් වහන්සේගේ ජීවිතය සුන්දරත්වය අපේ ජීවිතයේ ආදර්ශයක් වශයෙන් ලබාගෙන අපේ ජීවිතය සබා කරගන්න අපට ලැබෙන වටිනාම සත්‍යයක් තමයි තුන් ලෝකයේ ශ්‍රේෂ්ඨ වෙන උත්තරීතර ගුණයෙන් සමන්නාගත සර්වඥාදී උත්තමයන් වහන්සේගේ සුන්දර ජීවිතය බෝධිසත්ව ජීවිතයක් ලෞතුරා බුද්ධත්වයේ ලබවපු සුන්දර ජීවිතයක් දෙකේ කියන උතුම් ගුණය තමයි මේ සුගත ගුණයෙන් ඉස්තරවා. ඒ නිසා මේ ගමනක්ය ගමංග උත්තමයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨදායී ජීවිතයේදී අපේ මේ নমස්කාර කරමින් අපේ ඒ සුන්දර ජීවිතය අපට එක්මාස් කරමින් අපට සුවසේ පාරමී පුරා ගන්නට මේ උතුම් කුසලයේ පිහිට වෙනවා ප්‍රකාරය. අන්නේ ප්‍රකාරයෙන් උතුම් කුසලයේ සිහිපත් කරගෙන අදත් අපේ විදිරි පාන්දර පටන් මේ මොහොත දක්වා හිතා වටිනා ශ්‍රේෂ්ඨ වූ ආනිස ප්‍රතිපත්ති සංස විපස්සනා කියන මේ ගුණයන්ගේ සමන්නාගත වටිනා ශ්‍රේෂ්ඨ පිළිකම පාරමිතා ධර්මයක් වශයෙන් ප්‍රතිපත්ති ධර්මයක් වශයෙන් පූර්ණ්‍ය කරගත්තා ඒ පූර්ණය කරගත් වටිනා ශ්‍රේෂ්ඨ කුසල ශක්තිය අපට අර්ථයෙන් ධර්මයෙන් ආවාද අනුශාසනාදී යහපත් මඟ සුගති මඟ නිවන් මඟ පහදා දෙන්න කල්යාණ මිත්‍ර ගුරුතුමන් වහන්සේලාට තමන්ගේ යමින් පරිලෝකීය සියලුම ඥාති බන්ධවීන්ට ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයට සියෝදිගෙන් පැමිණ සියෝපසෙන් උපස්ථාන කරන දායකාරකාදී ඉන්නක් හැමදෙනාටත් මේ වාගේ ප්‍රතිපත්ති ධර්මයක් පූර්ණේ කිරීමේදී සමන්ත අතහිතදී කටයුතු කරන තමන්ගේ දුර්ධර්මයේ නිමිත්තාදී සියලු දෙනාටත් සමස්ත ලෝකවාසී සියලු සත්‍යයන්ටත් මේ කුසලයේ මේ අනුමෝදන් වෙත්වා සුගති සංඛ්‍යාන සඵල බාපාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙන්න මේ උතුම් කුසලයේ පිහිට වේවා කියලා අපි මෛත්‍රියෙන් කිමෝදන් කරමු ආශිර්වාදනය කරමු. තම තමන්ටත් මේ සිද්ධ කරගත්ත වටිනා වාසනාවන්ත පුණ්‍ය ශක්තිය තුළින් ජනිත කරගත් උදාාර කර පුණ්‍ය ශක්තියේ බලයෙන් රත්නත්‍රයේ පිහිටෙන් දෙවියන්ගේ රැකවරණය කල්යාණ මිත්‍ර ගුරුතුමන් වහන්සේලාගේ මෛත්‍රී පූර්වාගාසුන් වාද බලයෙන් සම්දිනාටම සිතක් සාන්තියක් සම්සිල්ලක් උදා වේවා සියලු දෙනාගේම සියලු සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. සොර සතුරු විනිවිද වශයෙන් අවියාලයෙන් කිනකින්වත් අන්තරාවක් නොම වේවා. කායික මානසික සැනසෙල්ල උදා වේවා. කායික මානසික චිත්ත පීඩාවක් නොම වේවා. ජීවිතේ වටා පැමිණෙන සියලු අපරපත්‍රව රෝගාබාධ ධාතෝෂ සතුරු කරදර බාධක පීඩා අදෘශ්‍යමාන බලවේගිත අලක්ෂණ සිදේවා. නිරෝගී නිරෝගී භාවයෙන් සේවක කරක් සම්බුදු සසුනේ සුවසේ පාරමී ගුණ පුරා ගන්නට වාසනා ශක්තිය උදා වේවා. කර්ම කියන රැකී රක්ෂා වෙන්න ව්‍යාපාර ගොයන් අධ්‍යාපන කටයුතු ආදී පූර්ණ චන්ද්‍ර මණ්ඩලයේ පිළිපිරි ශාස්ත්‍රීය බවටපත් වේවා. ධන දාන යකේතුරු සම්පත් වර්ධනයේ විශ්වසේ පාරමී ශක්තියෙන් මුදුන්පත් කරගෙන බුද්ධ ආදී නවෝත්තමයන් වහන්සේලා විසින් නිවිය සංසුන දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් සිද්ධ වෙන ලෝකෝත්තර සැනසෙල්ලෙන් නිර්වාණ අවබෝධයේ පිණිසම සෑම උතුම් කුසල කර්මයක්ම අපට එකතේම හේතු වේවා වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු. අභිවාදයේ ජීවිතේ සම්මතාකතාන සත්තාව රම